එහෙනම් සාවධානව අහන්න. මේ හැම දිනකටම ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් නිවන් ගැනීමට උපකාර වන ටිකක් ගැඹුරු දේශනාවක් අද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන්නේ ඒක නිසා කොහොමදින් සාවධානව නොනින් යුතුව අහන්න යනවා. පිළිපදින්න ඒ පිළිපැදීම තුළින් මේ අගස්තුම සලබා ගැනීමට ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාන්ති වෙන හේතු වාසනා වෙනවා. ඇති එසේම වේවා කියන කරුණා අදහස පෙරදරි කරගෙන ධර්ම දේශනාව ඉදිරිපත් කරන ලබන්නේ. අප නිවන් ලබන්නට බලාපොරොත්තු මේ සෑම කුසල කර්මයක්ම සිදු කරන ලබන්නේ. නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ නියම தත්ත්වය සෑම කෙනෙක් විසින්ම අවබෝධ කරගත යුතුමයි. බුදුරජාණන් වහන්සේක තැනකදී දක්වා තිබෙනවා මේ පංචස්කන්ධයේ නියම தත්ත්වය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට මේ සසර දුක කවදාවත් නිම කරන්නට බැහැ කියලා. ස්කන්ධ සමුප්පේ කියන සූත්‍රයක තියෙන පාඩේක සරලදාසතියේදී පත් කරනවා. එතකොට මේ පංචස්කන්ධ කියන කතාව මේ අය දන්නවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කොටස් පහ. මේ කොටස් පහේ නියම තත්ත්වේ නොදක්කම නිසා තමයි මෙහි සත්‍යයක් සිදෙනවා කියන වැරදි සංකල්පයේ මිනිස්සු එල්බවන්නේ, සත්‍යෝ එල්බවන්නේ. නැත්නම් මේ ආත්මයක් තියෙනවා, නැත්නම් ජීවියක් සිදෙනවා මිනිස්සෙක් සිටින අය දෙවියෙක් බක්මෙක් ආදී වශයෙන් විවිධ සත්ත්ව කොටසයන් සිටින අය කියන වැරදි දෘෂ්ටිවල එල්බගෙන ආත්ම සංකල්පනාවේ පිහිටන්නේ මේ පංචස්කන්ධයේ නියම தත්යේ තේරුම් ගැනීමට නැතිකම නිසා. එතකොට නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධයේ අනාත්ම දර්ශනය අවබෝධ කරගත යුතුමයි. යනවාම දර්ශනයෙන් තමයි අදුම වශයෙන් සෝවාන් ඵලයේ වස්තාවන් මාර්ග ඵලයේ වස්තාවසත් කළ හැකිවන්නේ. සකදාගාමී අනාගාමී අරහත් ආදී සෑම මාර්ග ඵලයක්ම ලැබීම ලබන්නේ අනාත්ම දර්ශනයේ පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ භාවනාවෙන් අධ්‍යක්ෂණය තුලින්. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට අධීර තුනක් සෑම යෝගාවචරයක විසින් මනෝගමනය කිරීම සුදුසුයි. පළමුවෙන් එවැනි ධර්ම දේශනා අසල එවැනි පොත්පත් කියවල ධර්ම සංග සාකච්ඡා කර දැනුමක් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මොකද තමාගේම දැනුමින් තමාගේම අවබෝධයෙන් එවැනි කරුණු අවබෝධ කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහසත් වන නිසා. එම නිසා එවැනි ධර්ම දේශනා අහන්න, එවැනි පොත්පත් කියවන්න, ධර්ම සාකච්ඡා වල සහභාගී වන්න, ඒ ධර්ම කරුණු පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම අනාත්ම ස්වરૂපය ගැන එබැනි සුතමේ ඥානයක් පළමුවෙන් ඇති කරගන්න. ඒ සුතමේ ඥානය කියන්නේ ඇසීමෙන්, කියවීමෙන්, සාකච්ඡා කිරීමෙන් ඇති කරගන්න ලබන ඥානයයි. ඒ ඥානය තුළින් කිසිදාක කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒ ඥානය තමාගේම අවබෝධයක් බවට පත් කරගන්න තමන්ටම ඒක ප්‍රත්‍යක්ෂව පෙනෙන්නට ඕන අවබෝධ වන්නට ඕන ඒකාන්තයෙන්ම මේ පංචස්කන්ධ ලෝකය අනාත්මයි අනාත්මයි අනාත්මයි කියලා එහෙම අවබෝධය සමාගයේම අවබෝධයක් පොත්පත් වලින් කියපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපාඨ මතක තබා ගැනීමෙන් යම් කෙනෙකුට කියන එකක් නෙවෙයි. තමන්ගේම අවබෝධය. මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් සමාගයේම සිත තුළින් ඇති කරගත හැකි අවබෝධයට කියනවා. චින්තාමේ ඥානය, තුලිත ඥාන, තීවිත ඥාන ආදී වචන. තමාගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාගේම නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තමන් දක්නා අවබෝධයයි එහි අදහස් අදහස. ඒ තුලිත ඥාන කියන එකේ අදහස. මේකිනුත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් භාවනා කිරීමෙන් විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමෙන් මේ අනාත්ම ලක්ෂණය සත්‍ය වශයෙන්ම අනාත්මයි කියලා අත්දකින්නට ඕනේ. ඒ අත්දැකීම ලැබීමෙන් තමයි අස්මිමානිය පවස් නැත්තටම නැති කරන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේ පවස්ථාවකදී දක්වලා තියෙනවා අනිත්‍ය සංඥා වික්‍රේ භාවයේ සබ්බා අනිත්‍ය සංඥා වික්‍රේ වික්‍රණෝ අනත් සංඥා සංඛාති කියලා අනිත්‍ය සංඥා භාවිතා කරන අනා අනිත්‍ය සංඥා භාවිතා කරන විට කෙනෙකුගේ සිත තුළ අනාත්ම සංඥාව පිහිටනවා කියලා. අනත් සංඥෝ වික්‍රේ වික්‍රණෝ අනත් අස්මිමාන සමුද්ධාතම් පාපුණාති වෙන කෙනෙකුට අස්මිමානය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්නට පුළුවන්. අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අස්මීති මානං අස්මි මානං මම කියලා කෙනෙක් වෙමි මම වෙමි කියන හැඟීම මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේක සක්කාය දිට්ඨිය නෙවෙයි අස්මිමානිය සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකය තුළ ආත්මයක් ඇත කියන හැඟීම රූපය තුළ ආත්මයක් තියෙනවා සංවේදනා සංඥා සංකාර විඥාන කියන සස ස්කන්ධ තුළ ආත්මයක් තියෙනවා නැත්නම් ආත්මය තුළ මේ ස්කන්ධ තියෙනවා ආදී විද්ද දෘෂ්ටි කෝණ වලින් ගනිමින් පංචස්කන්ධය ආත්ම ස්වરૂපයෙන් අල්ලා ගැනීම තමයි ආත්ම සංකල්පනාවකින් උපාදාන කිරීම තමයි සක්කාය දිට්ඨිය තුළින් සිදුවන්නේ. එතකොට මේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට බෙහෙවින් උපකාර වෙනවා තමන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගැනීම. මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය පිළිබඳ විස්තර කරනවා නම් දේශනා 50කට පමණ කරන්නට වෙනවා. නමුත් අද මේ අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධය ගැන අවබෝධයක් මේ ඇගේ සිත තුළ ඇතයි කියන උපකල්පනයේ පිටලා ඊට එහා පංචස්කන්ධ ලෝකයේ දැකිය යුත්තේ කෙසේද කියන කරුණ පෙන්වා දීම. ඒකයි අද අප බලාපොරොත්තු වන ප්‍රධාන අදහස. බලාපොරොත්තු වන දේ. එතකොට අපි ඕනෑම වැඩක් කරන විට කුසලයක් වේවා කුසලයක් වේවා කුසල අකුසල නොවන අව්‍යාකර ධර්ම වශයෙන් හැඟීම් වෙන අව්‍යාකර ධර්මයක් පහළ වන අවස්ථාවේදී ඒවා කවර අවස්ථාවකදී හෝ පංචස්කන්ධ ධර්ම ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් තමයි සිදුවන්නේ. මේකේ යථාර්ථයේ තේරුම් ගැනීමට නොහැකිකම නිසා මෙහි සත්‍යයේ පුද්ගලයේ කාත්මය සිතනවා කියන වැඩි සංකල්පනාවක ඉඳගන්න. එතකොට උදාහරණ වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් භාවනා කරනවා කියලා. භාවනා කරනකොට කෙනෙකුට හිතන්න පුළුවන් මම භාවනා කරනවා මගේ භාවනාව නැත්තම් මම භාවනාවට ගන්නේ මේ අරමුණ ආදී වශයෙන්. මේ සත්‍යයක් නෑ සත් මම භාවනා කරනවා කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. භාවනා කරන අවස්ථාවේදී තමාගේ විඥාන ස්කන්ධේ ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. විඥාන ස්කන්ධය කියනකොට මනෝ විඥානය ප්‍රධාන වූ ශානිශීලවම විඥාන විඥානයන් ඒට අන්තර්ගතයි. දැන් භාවනා කරනකොට ශබ්දයක් ඇහෙනවා නම් එතන සෝත විඥානය ඇති වෙනවා. කයට දුක් වේදනාවක් වෙන දෙයක් දැනෙනවා නම් කාය විඥානය ඇති වෙනවා. මානසික අනිත්‍ය ආදී වශයෙන් විමසන විට මනෝ විඥානය ඇති වෙනවා. විවිධාකාර විඥාන ස්කන්ධය ඇති වී නැති යාමක් ඒ භාවනා කරන අවස්ථාවේදී තිබෙනවා. එතකොට මේ භාවනා කරන අවස්ථාවේදී විවිධ සංඥා තමාගේ සිතට ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ භාවනාවට ගන්න ලබන අරමුණක් වෙන භාවනා කරන ශබ්දයක් කරන ශබ්ද ශබ්දයක් ඒ ශබ්දය අනිත්‍ය අනිත්‍ය කියන මෙනෙහි කළා. ඒ ශබ්දේ නැතුව ගියා. ඒකත් Taman දැක්කා. කියලා හිතන්න. එහෙම වෙනකොට ශබ්දේ ශබ්දේ කියලා මෙනෙහි කරපුවන විට ශබ්දය කියලා හඳුනා ගැනීමක් තියෙනවා. ඒ සංඥාව ඇති නැති කිය. මේ ශබ්දය අනිත්‍යයි කියලා හඳුනා ගැනීමක් තියෙනවා. ඒ ශබ්දය අනිත්‍යයි කියන සංඥාවක් ඇති කිය. ඕනනම් මේ ශබ්දය අනාත්මයි ආදී විද්‍යාකාර සංඥා ගැන හිතන්න පුළුවන්. ඒ ඇති වෙන සංඥා ගැන, ඒ ඇති වෙන ඇති වෙන සංඥා ඇති යන. එතකොට එතන සිදුවන්නේ සංඥා ස්කන්ධයේ ඇති වෙන ඇති යෑම පමණයි. ඊළඟට මේ භාවනා කරන අවස්ථාවේදී වේදනා ස්කන්ධයක් ඇති වෙමින් පැවතීමෙන් නැති වෙමින් යාමක් සිදු වෙනවා. මෙතෙන්දී වේදනාව කියනකොට ශාරීරික වශයෙන් දුක් වේදනා භාවනා කරන විට ඇති වීමක් නැති වීමක් තිබෙන සිදුවන්නට පුළුවන්. සමහර විට නිර්ආමිෂ සුඛ වේදනාවක් පවා ඇති වෙන්නට පුළුවන්. ඒක විශේෂයෙන් සමත භාවනාවෙන් ධ්‍යාන මට්ටම් වැනි අවස්ථාවලට සිත සමාධිමත් වන අවස්ථාවලදී අධ්‍යක්ෂය එකක් විදර්ශනා භාවනා කරන විටන් පංචස්කන්ධයේ නියම தත්ත්වය හරියට දකින මේ ඇතිවීම නැතිවීම දකින භාවනා කරන විට සිත ශූන්‍ය தත්ත්වයට පත් වීම වැනි අවස්ථාවලදී අධ්‍යක්ෂණය පුළුවන් කරුණ එරි යම් ආකාරයකින් මේ නිර්ාමිෂ සෝමනස් වේදනාවක් කෙනෙකුට අත්දකින්නට පුළුවන් භාවනා කරන විට දුක් වේදනාවක් ඇති දක්වන ලැබෙනවා. ඒ වගේම උපේක්ෂා වේදනන් નિરાයාසයෙන් ඇති වෙනවා. මේ විදිහට භවනා කරන අවස්ථාවේදී ඇතිවෙන නැතිවෙන යන්නේ වේදනා ස්කන්ධයක්. මේවා පිළිබඳ යම් යම් සිතුවිලි ඇති වෙනවා නම් මේවා අනිත්‍යයි කියලා හරි දුකයි කියලා හරි මේවා අනාත්මයි කියලා හරි මොන කොයි ආකාරයෙන් හරි නැත්නම් තමන්ගේ රූපය ගත්තොත් එහෙනම් මේක ධාතු කොටස් හතරක් මේ පඨවි ධාතය මේ ආපෝය මේ තේජෝය මේ වායෝය ආදී විවිධ ආකාරයෙන් මෙවැනි සංකල්පනාවන් තමාගේ සිත තුළින් මේ අවස්ථාවේදී ගලාගෙන යනවනම් ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත් එතකොට මේ භවනා කරන අවස්ථාවේදී විඥාන ස්කන්ධය ඇති වෙ තියෙන තේගියක් සංඥා ස්කන්ධය ඇති නැති නැති යනවා වේදනා ස්කන්ධය ඇතිවෙමින් නැතිවෙමින් යනවා සංස්කාර ස්කන්ධයත් ඇතිවෙමින් නැතිවෙමින් යනවා මේ ස්කන්ධ හතරම නාම ස්කන්ධ මේ නාම ස්කන්ධ ධර්මයන් ඇති වී ඇති පැවිති පැවිති නැති නැති වෙන ඇති වෙනවා ස්නේහයක් පවතින නැති වෙනවා නැවත ඇති වෙනවා නැවත ස්නේහයක් පවතිනක ප්‍රමණ කාලයක් පවතිනවා නැවත නැති වෙනවා ඔය ඔය ක්‍රියාවලිය දිගටම සිදු වෙනවා භාවනා කරනවා කියන්නේ ඒකයි එතකොට ඒක භාවනාවට අපි යොමු කරනවා අපි අපි ගන්න අරමුණට දෙන හිතමු අපේ ශරීරයම තමන්ගේම රූපස්කන්ධය. මේ මේ විදිහට රූපස්කන්ධය අරමුණට ගන්නා විට ඒ රූපස්කන්ධය ඇතිවීම දකින්නට පුළුවන් නැතිවීම බඳ දකින්නට පුළුවන් වේගෙන් නිරන්තරයෙන් නැති ඇති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන් රූපස්කන්ධය තුළින් පදවීම සත්‍යයෙන් නැති වෙන ආකාරයේ ධාතු පටවිය ආදී ධාතු වල ක්‍රියා ස්වરૂපය දකින්නට පුළුවන් විවිධ ආකාරයෙන් රූපස්කන්ධ සම්බන්ධයේ දකින්නට පුළුවන්. නැත්නම් මේවා තේස්තොම්නිය දර්ශනමස්නහරයට ඇතමිදු ආදී වශයෙන් මේවා තියෙන දේශස්කොණ පොත්හාස වශයෙන් දකින්නට පුළුවන්. විවිධ විවිධ ආකාරයකින් විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලමින් රූපස්කන්ධයේ සම්මස්නය කරන්නට පුළුවන් භවනා කරන කෙනෙකුට. එතකොට රූපස්කන්ධයක් නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යනවා. අර කලින් කියපු නාමස්කන්ධයත් මේ රූපස්කන්ධයත් කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි ඇති වෙති නැති නැති යාමක් කර මෙතන මම භාවනා කරනවා කියනවා නම් ඒක වැරදි වෙන දෙයක් නෑ ඒ ඒ පංචස්කන්ධ ධර්ම ඇති වෙන්නේ නැති වෙන්නේ යම් කොනයි සිදුවන්නේ දැන් මෙතෙන්දී මේ රූපස්කන්ධය කියන එකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන භාවනා තරමක් ඕදීවනකේ මේ රූපස්කන්ධය කියන්නේ ඇත්ත වශයෙන්ම සමාධිය සිත තුළ ඇති වෙන නාම ධර්මයක් නාමයේ රූපයේ පටලවා ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි. නාමයේ වෙනම ධර්මයක්, රූපයේ වෙනම ධර්මයක්. රූපය කියන්නේ තමන්ගේ ඇඟ ශරීරය නාමය කියන්නේ තමන්ගේ සිත කියලා සරල වශයෙන් අපි හිතුවා නැත්නම් ඒ නාමය කියන්නේ අර වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරම කියලා හිතුවා කවර ආකාරයෙන් නැත්නම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන නාම ස්කන්ධය කියනකොට ඒ ආකාරයෙන් සිතවත් කුයි විදිහකට අපි සිතුවම අයයි සිතයි දෙක නාම රූප දෙක අපි ගැන කතා කරනකොට ඒ දෙකක් වශයෙන් දකින්න ඕනේ එක හරි එහෙම දෙකක් වශයෙන් දකිනකොට අපි පළමුවෙන් මුල් අවස්ථාවේදී ඒක රූපේ වෙනම ධර්මයක් නාමයේ වෙනම ධර්මයක් කියලා දැක්කට ටිකක් භවනා දියුණු වෙන පුද්ගලයා විසින් දැකිය යුතු කාරණාවක් තියෙනවා රූපස්කන්ධය කියන්නේ සමාගයේ සිත තුළ ඇති යන නාම ධර්මයක් පමණයි කියලා. දැන් උදාහරණයක් වශයෙන් කතා කළොත් එහෙනම් අපි හිතමු රූපස්කන්ධයේ එක්තරා ශරීරයේ එක් කොටසක් අරමුණු භාවනාවට අරමුණු කරගෙන භාවනා කරනවා. භාවනා කරගෙන යනවා. නැත්නම් ඒකේ තියෙන අනිත්‍යතාවය අපි දකිනවා. ඒ දකින විට ශරීරයේ අනිත් කොටසත් අනිත්‍යයට යනවා ඒව අපිට දැස්නේ වන්නේ දැනෙන්නේ මොකද අපේ අවධානය අපේ මානසිකාරය ඒ පැත්තට යොමු වෙලා නැති නිසා අපි හිතමු ආස්වාද ප්‍රසවාස අරමුණු කරමින් කෙනෙක් භාවනා කරනවා ආස්වාස ප්‍රසවාස කියන. එතෙන්දී රූපස්කන්ධය අරමුණු කරන්නේ. එතකොට එයා ඒ මේ පුද්ගලයාට තමාගේ ශරීරයේ ඉදිරි කොටස ඕනනම් අවධානය යොමු කරාම අදිරි කොටස දැස්නේ ආකාරය දකින්නට පුළුවන්. එතකොට පිටපැත්ත පිටපැත්තට අවධානය යොමු නොකළොත් එහෙම පිටපැත්ත තියනවාද කියලා දන්නේ නැහැ. නැත්නම් අපේ දන් ශරීරයේ යටිපතුල් කොටසට අවධානය යොමු කළොත් ඒ යටිපතුල් කොටස තියෙන බව දැක්නේ වෙනවා. ඒකට අවධානය යොමු නොකළොත් ඒ යටිපතුල තියනවාද කියලා Taman දන්නේ නැහැ. ශරීරයේ ඕනෑම කොටසක් එහෙමයි අපේ මනස ගිහිල්ලා ඒ ශරීර කොටස ස්පර්ශ කරන පමණයි අපට ඒ ශරීර කොටස දැర్శණය වෙන්නේ. මෙන්න මේ මනසින් ගිහිල්ලා ශරීරය ස්පර්ශ කරන එක සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සේ ශරීරය නැති වී යනවා. රූප නිරෝධය කියලා අපි ඒකට කියන්නේ සම්පූර්ණ ශරීරයේ සිතට නොපෙනීම ගොස් සිත ශූන්‍ය තත්ත්වයට ගැඹුරු ශූන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන්. මේක හරියට අවබෝධ කරගත්තොත් තමන්ගේ මනසින් ගිහිල්ලා කය ස්පර්ශ කරනවා. කය ඒ නැත්නම් කය අරමුණු කරමින් සිත පහළ වෙනවා. එතකොට මේ මනස ස්පර්ශ කළේ නැත්නම් ශරීරයේ කිසිම කොටසක් අපිට දැర్శණේ වන්නේ නැහැ. එතකොට තමන්ගේ සිතින්ම තමන්ගේ ස්කන්ධ ධම්ම පහ දෙස වෙන්වෙන් වශයෙන් බලනවා. වේදනාව මේකේ, සංඥාව මේකේ, සංඛාර මේකේ, විඥානය මේකේ. රූපස්කන්ධය මේකයි කියලා මේකේ කියලා බලනවා. දැන් රූපස්කන්ධය මේකේ කියලා බලනකොට Tamanට තේනවා දැන් මේ රූප කොටක් තියෙනවා ඒක තේරුණාට පස්සේ මේ රූපය කියලා අපි බැලුවේ Tamanගේ සිතෙන් සිතට පෙනෙන ලාංඡනයක් තමයි මේ රූපය කියලා අපි ගන්න. ඒ කියන්නේ නිමිත්ත ලාංඡනය කියලා ඒකයි. සිතට පෙනී යන නිමිත්තකෝයි අපි මේ ශරීරය කියලා ගත්තේ. මේ සිතට පෙනී යන නිමිත්ත Tamange සිතට නොවැටී ගියොත් ඒක අනිමිත්ත භාවයටපත් වෙනවා. ඒක නිමිත්තක් නැති භාවයටපත් වෙනවා. මේ ලෝකේ ඕනෑම ඇහැට පේන හරි කනට ඇහෙන හරි ඕනෑම දෙයක් අරමුණක් අපි ගන්නකොට ඒ අරමුණ පිළිබඳව අපිට නිමිත්තක් මනසේ ඇඳී යනවා. මේ නිමිති පෙනෙන එක නිවන් යාමට ඉතාමත්ම පරිපූර්ණ අවබෝධ කර ධර්මයක් මේ නිමිති ඔක්කොම අයින් වී යාම තමයි නිවන් යාමට ඉතාම පහසු මාර්ගය වන්නේ අනිමිත්‍ය සමාධි කියලා බුදුහාමුදුරුවෝ දක්වපු සමාධියක් තියෙනවා නිමිති විරහිත තත්ත්වයෙන් සිට පත් කරගන්නේ අර සිතට පෙනී යන ඒ මනෝ නිමිති ඒ ඔක්කොම නැති වී යාමයි නැති වී ගිය විට ඇති වෙන සමාධිය අනිමිත් සමාධිය වශයෙන් හඳුන්වන්නේ. අනිමිත් විමුක්ෂ කියලා වෙන එකක් තියෙනවා. මෙතන අනිමිත් සමාධිය වශයෙන් ඒකයි හඳුන්වන්නේ. එතකොට තමන්ගේ සිත ගිහිල්ලා ශරීරයේ රූප කොටසක් ස්පර්ශ කළේ නැත්නම් ඒ රූප කොටස දැස්වීමන්නේ. දැන් තමන්ගේ රූපයේ දැස සිටින් බලනවා. බලනකොට තමන්ට තේරෙන්න ඕනේ මේක තමන්ගේ සිටිවිල්ලක් ඇති වී නැති යාම හැර වෙන දෙයක් මෙතන නැහැ නේද කියන කරුණ. එතකොට තමන්ගේ රූපය කියන්නේ සිතිවිල්ලක් ඇතිවී නැතිවී යාම පමණයි. එන්න මේ අවබෝධය පුළුල් කරන්නට පුළුවන් බාහිර විෂයන් පිළිබඳව. බාහිර අරමුණු පිළිබඳව. අපි හිතමු ඇහැට රූපයක් දකිනවා. ඇහැට රූපයක් දැක්කට පස්සේ විවිධ සිතිවිලි කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා. දැන් ඇහැට රූපය දැක්ක ගමන්ම චක්ක විඥානය ඇති වුණා, පැවතුණා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පැවතුණා, නැවත නැති වෙනවා, ඇති වෙති නැති නැති යනවා චක්ක විඥානය. රූපේ හඳුනා ගැනීම පිළිබඳ රූප සංඥා ඇති ඇති නැති නැති යනවා. ඒ හඳුනාගත්තු රූපේට රූපේ හඳුනාගත්ත ආකාරයට අනුකූල වේදනාව පහළ වෙනවා. රූපේ හොඳයි, ලස්සනයි, ආදී වශයෙන් අඳුරගත්තා නම් සුඛ වේදනාවක්, නරකයි, කැතයි, නපුරුයි දුෂ්ටයි ආදී වශයෙන් හිතවනම් දුක් වේදනාවක් මෙදහත් ආදීන් හිතවනම් රූපය ගැන විමසවනම් උපේක්ෂා වේදනාවක් තමන්ගේ මනෝපරිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයට ඒක සිදුවන. එතකොට ඊට පස්සේ වේදනාව ආවට පස්සේ සංඥා සංස්කාර පහළ වෙන සංස්කාර කියන්නේ චිත්ත තුළින් පහළ රූපේ පිළිබඳ විවිධ සිතිවිලි ඇති වෙනවා. එතකොට මේ විඥාන සංඥා වේදනා සංඛාර කියන නාම ධර්ම ඇති ඇති නැති නැති යමක් තමයි අපි රූපයක් දකිනවා කියලා කියන්නේ. මේක රූපය තුළ තියෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ බාහිර රූපය තුළ නෙමෙයි මේක ක්‍රියාත්මක වන්නේ. මේකයි අවබෝධ කරගatiya යුතුයි. තමන්ගේ සිත තුළ පහළ වී යන නාම ධර්මයන්ගේ ඇති වී ඇති වී නැති වී නැති වී යාමක් හැර මෙතන වෙන දෙයක් නෑ. එතකොට බාහිර රූපේ අපි දකිනවා. දකිනකොට අපි දකින්නේ බාහිර රූපේ නෙවෙයි අර තමන්ගේ ශරීරයේ දකිනකොට නාම ධර්මයක් වශයෙන් ඒක පෙනී ගියාසේ. බාහිර රූප දකින්නවා කියන්නේ සමාධියේ සිටිවිලි ඇති වී නැති යාමක් පමණයි කියලා දකින්නවා. නාම ධර්ම ඇති වීමක් නැති වීමක් පමණයි. එතකොට රූප රූපයක් දකින්නවා කියලා අපි කියුවට සත්‍ය වශයෙන් සිදුවන්නේ Tamange පංචස්කන්ධ ලෝකේ ඇතිවීමක් නැතිවීමක්. ඇති ඇති නැති නැති යාම. මේක හරියට තේරුම් ගන්න. එතකොට තමන්ගේ පංචස්කන්ධ ලෝකය කියලා හරියට දකිනකොට ඒකෙන් අර රූපස්කන්ධය තමන්ගේ නාමස්කන්ධයක් බවට පත් වෙනකොට මෙතන මේ සිටිවිලි ටිකක් ඇති වී නැති නැති යාම හැර රූපයක් බලනවා රූපයක් දකිනවා කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. දැන් සබ්දයක් අහනවා කියලා හිතලා බලන්න. අපේ ශබ්දයක් අහනකොට ශබ්දය ගැන දැනීමක් පහළ වෙනවා සෝත විඥානය ශබ්දය හඳුනා ගන්නවා ශබ්ද සංඥාව ඒ සංඥාවට අනුකූල වේදනා ඇති වෙනවා සුඛ දුක් නැදහත් වේදනා එතකොට ඒ සෝත සම්පස්සජා වේදනාව ඊට පස්සේ ඒ පිළිබඳව ශබ්ද පිළිබඳව ශබ්ද සංචේතන සංස්කාර ධර්ම පහළ වෙනවා නාම ධර්මයන්ගේ පහළ වීමක් එතකොට තමන්ගේ කයත් ඒ ශබ්දයට අනුකූලව රූප කොටස් වෙනස් වෙනවා. ඒ කෑම ශබ්දයකින්ම අපේ ශරීරයේ කම්පණයටපත් වෙනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ශබ්දයේ මිහිරි වශයෙන් ගන්නකොට රූප කලාප එක ආකාරයකට ඇතුවන්නේ මම මිහිරි වෙනකොට මිහිරි වශයෙන් ගන්නකොට ඒ ශබ්දයේ සමාන නුරුස්සන ශබ්දයක් වශයෙන් ගන්නකොට මොළයේ ශෛලයන්ගේ ක්‍රියාදාමය, ශරීරයේ තියෙන සියලුම ශෛලයන්ගේ ක්‍රියාදාමය වෙනස් ආකාරයකට සිදුවනවා. එතකොට එතන රූපස්කන්ධයේ ඇති ඇතිවීමකුත් නැතිවීමකුත් සිදුවෙනවා. එහෙනම් මෙතනත් තියෙන්නේ පංචස්කන්ධ ධර්ම ඇති වෙති නැති නැති යාම. මේක හරියට පෙන්වන්න පස්සේ Tamanda තේරෙන්න ඕනේ ශබ්දයේ පිළිබඳ සිතිවිලි ටිකක් ඇති වෙති නැති නැති යාම හැර මෙතන Taman මේ ශබ්දයේ අසනවා නෙවෙයි. හුදු නාම සංස්කාර ධර්ම ඇති වී ඇති නැති නැති යාම. මේම මේ නාම සංස්කාර ධර්ම තියෙනකොට මමය මගේ මගේ ආත්මය කියලා අපි ගත්තත් එහෙම ගන්න එක වැරදි. එහෙම ගත්තත් මේව නැති වුණාට පස්සේ මමය මගේ මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරවන්නේ. ඉතිරි නෝනාට පස්සේ මෙතන මාත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂවන්නේ මෙතන තියෙන මහා මුලාවක්. කියන්නේ ඇහැට රූප දැකලා සිතිවිලි ධර්ම ටිකක් ඇති වෙනවා අපි රූප උපාදාන කළා කියලා හිතනවා. රූපය අල්ලගත්තයි කියලා හිතනවා. රූපේ ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා. රූපේ කැතයි කැතයි කියලා හිතනවා. මේ ඔක්කොම තමන්ගේ සිතේ පමණයි. මේ රූපයක් තුළ කිසිම ලක්ෂණක් නැහැ ඇහැට පේන. ඇහැට පේන රූපයක් තුළ කිසිම කැතක් නැහැ. Tamange සිතින් ඒක කැතයි කැතයි කැතයි කියන එක ඒක කැත රූපයක් වෙනවා. කැත දෙයක් වෙනවා. Tamange සිත තුළ ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියනකොට ඒක ලක්ෂණ රූපයක් වෙනවා. මේවා ඔක්කොම සිතේ ක්‍රියාදාමයක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගැනීමටයි මේ යන්නේ. මෙහෙම කටයුතු කළ යුත්තේ ඒ නිසා. එතකොට Tamanටම තේරෙනවා මේ ලෝකයේ ඇහැට පෙනෙන රූප පිළිබඳ කුයි දෙයක් හිතුවත් අපි හිතමු මේ රූපය දැක්කම මේවා මහා නරක මිනිහේ මේ මනුස්සයාට හොඳක් දෙන්න එපා ශාප කරලා මගේ දෘෂ්ටිය කහදුච්චකම් කරකෝ හතුරු මිනිහෙක් ආදී වශයෙන් සිතනවා කිය. මේ හැම අවස්ථාවෙදී Tamanගේම සිත තුළින් පහළ වෙන නාම ධර්ම ඇති නැති යමක් කරතන වෙන මොකක්වත් නැහැ. මේක සාමාන්‍ය සත්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැරි ඇයි කියලා හිතන්නත් බෑ මොකද මේක ඒ තරම්ම ප්‍රකට කරුණක්. නමුත් ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට බෑ අවිද්‍යාව නිසා. එතකොට රූපය ගැන අනිත්‍ය දුකයි අනාත්මයි ඇහැට පෙනෙන රූපය ගැන. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතුවත් නැත්තම් ඒක පිළිබඳ අපිට කරුණාසිතක් ඇති කරගත්තා. නැත්තම් මෛත්‍රීසිතක් ඇති කරගත්තා. ඇලුනා බැඳුනත් අපි හිතමු රූපේ දැකලා රාගසිතක් ඇති කරගත්තයි කියලා. මේ රාගසිත තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයක් හැර බාහිර රූපේ නෙවෙයි තියෙන්නේ. මිනිස්සුන්ට මොකද තේරුම් ගන්න බෑ ඒ නිසා බාහිර රූපේට රාගය පවරනවා. බාහිර රූපේට ද්වේෂය පවරනවා. තමන්ගේ සිතේ ක්‍රියාදාමය තමන්ගේ සිත තුළින්ම මේ සිදුවන ක්‍රියාදාමයක් කියලා දකින්නට බෑ. දකින්නට බැරි නිසා බාහිර රූපවලයි වඩන දකින්නේ. බාහිර රූපවලයි අගුණ දකින්නේ. තමන්ගේ සිතේ තියෙන නියම தත්ත්වය දකින්න බෑ. සිතයි මෙතන ක්‍රියාත්මක වන්නේ නාම ධර්මයි ක්‍රියාත්මක වන්නේ. එතකොට ඇහැට රූප දැකලා කුලී ආකාරයෙන් හිතවත් ලස්සනයි ලස්සනයි කියලා හිතවත් ඒක තමන්ගේ සිතිවිල්ලක් විතරයි. ඒ රූපේම කැතයි කැතයි කියන එක ඒකත් තමන්ගේම සිතිවිල්ලක් විතරයි. මෙතන තියෙන්නේ ඇහැට රූප දකිනවා කියනකොට නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන සිතිවිලි විතරයි. කොයි දෙයක් කොයි ආකාරයෙන් හිතවත් කුසල් පැත්තෙන් හිතවත් අකුසල් පැත්තෙන් හිතවත් විදර්ශනා පැත්තෙන් හිතවත් කොයි ආකාරයෙන් බැලුවත් තමන්ගේ සිතේදී ඇතිවීමක් නැතිවීමක් හැරෙන්න දෙයක් නෑ. කනට ශබ්දය අහනවා කියලා හිතන ශබ්දයක් අහනවා කියලා. මෙහිදී සිදුවන්නේ සිතිවිලි තමන්ගේ සිතිවිලි ඇති වී ඇති නැති නැති යාම. ඒ ශබ්දය මිහිරි එකක් කියලා හිතාගෙන ඒකට ආදරේ ආශා කරනවා නම් ආශා කරනවා නම් ඒ ආශාවක් තමගේ සිත තුළ පහළ වෙනා නාම ධර්මයක්. ඒ ශබ්දයට ගැටෙනවා නම් ඒක නුරුස්සනවා නම් ඒක නරකයි යම් කියලා ඒක කෙරේ කලකිරීමක් ඇති මේ සෑම දෙයක්ම තමන්ගේ සිත තුළ පහළ වෙන දේවල්. කොහේවත් තියෙන ශබ්දයක නෙමෙයි මේවා තියෙන්නේ. තමන්ගේ සිත තුළ. මේවා නොදක්කම කියන්නේ අවිද්‍යාව කියලා ඒ නොදක්කම තිබෙන තාක්කල් ඒ ආකාරයේ සිත ක්‍රියාත්මක වීම ස්වභාවික ධර්මතාවයක්. එතකොට ඒ නොදක්කම පවා සුදු සංස්කාර ධර්මයක්. චිත්ත සංස්කාර ධර්මයක්. කනාශයට ගඳ සුවඳ හැමුවාට පස්සේ හමු වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක් තෝකයි. දිවට යම් කිසි රසයක් හමු වුණාට පස්සේ උද්ගත වෙන තත්ත්වයක් තෝයමයි. ඇයට යම් කිසි ස්පර්ශයක් හමු වුණාට පසුව අපේ සිත තුළ සිතිවිලි ධර්ම ටිකක් ඇති නැති වී යාමක් කර බාහිර කිසිම වෙන දෙයක් නැහැ. බාහිර රූපයක් තමන්ගේ කයට ගෑවෙනවා කියලා හිතමු බාහිර රූපයක්. ඒ රූපයක් තමන්ගේ සිත තුළ තියෙන නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. ඒ රූපයේ තිබෙන ආදරයක්, ආශාවක්, බැඳීමක්, රාගයක් කොවර එකක් ඇතනවා. ඒකත් Tamange සිත තුළ තියෙන සිතිවිලි ධම්මෙන් පමණයි. ඒ ඔක්කොම Tamange සිත තුළ ඇති වී නැති වී ඇති වෙමින් පැවතෙමින් නැතිමින් යන සිතිවිලි ධර්ම. තමන්ගේ සිතින් යමක් හිතනවා නම් ඒවා තනිකර සිතිවිලි බව තමන්ට ඕන විදිහට හිතලා තේරුම් ගන්නට පුළුවන් පහසෙන්ම තේරුම් ගන්න පුළුවන්. අපි අතීතයේ අරගෙන යම්තා දේවල් හිතනවා නම් මේ කරුණ පහසෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ දැන් කියන කාරණාව අවබෝධ වෙනකොට. අතීතයේ අරගෙන අපි යම් තවත් දේවල් ගැන හිතනවා නම් ඒවා අපේ මුදු සිටිවිලි පමණයි දැන් අපි හිතමු අවුරුදු 10ක් 15ක් 20ක් විතර ගියේ නැති තැනක් ගැන අපි කලින් ගිහිල්ලා තියෙනවා. දැන් දැන් ඒ ගැන හිතනවා. අපිට දැర్శණය වෙන්නේ අපි එදා දැකපු තැන. අද ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් තත්යකට පත්වෙච්ච තැනක් වෙන්න පුළුවන්. එතන ඒ කියව අපි දැකපු දේවල් අද එකක්වත් නැති වෙන්න පුළුවන්. වෙනත් වෙනත් ගොඩ නැගිලිව වෙනත් වෙනත් දේවල් අද තියෙන්න පුළුවන්. අපි සිටින් දකින්නේ දැන් අවුරුදු 10ක් 15කට උඩදී දැකපු දෙයක්. කවදාවත් අපි ඊට පස්සේ ගිහිල්ලා නැහැ. ඒකයි අපිට තේරෙන්නේ. දැන් උදාහරණ අපි හිතමු අවුරුදු 20කට විතර උඩදී දැකපු කෙනෙක් හඳුනනපු කෙනෙක් ගැන අපි දැන් සිතුවත් එහෙම අපේ සිතට පෙනී යන්නේ දැන් අවුරුදු 20කට උඩදී සිටපු රූප සටහන. නමුත් ඒ රූප සටහන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දැන් අවුරුදු 20ක් වෙනකොට වෙනත්ම ස්වරූපයක් දැක්කොත් අඳුර ගන්නත් බැරි තත්ත්වෙ වෙන්න පුළුවන්. නමුත් අපිට පෙනී යන්නේ අර අපේ සිත තුළ ඇති තියෙන නිමිත්තමනේ. සිත තුළ ඇදී තියෙන නිමිත්ත. එතකොට අතීතය ගැන යම් දෙයක් ගැන හිතනවා නම් අතීතයේ අරලා යම් දෙයක් ගැන අපි හිතනවා නම් ඔක්කොම නාම ධර්මයේ කියන එක මේ ඇයට පහසෙන්ම තේරුම් ගන්න පුළුවන්. අනාගතය ගැන සිතලා අපි යම්පාක් දේවල් හිතනවනම් ඒ ඔක්කොම හුදු නාම ධර්ම වෙන මොකක්වත් නෙවෙයි දැන් වර්තමානයේ ගැටලුව තියෙන්නේ වර්තමානය ගැන වර්තමාන කියන්නේ දැන් පවත්නා තත්ත්වය. දැන් පවතින අවස්ථාවේදී හැද රූපාරි කනට ශබ්දාරි නාසයට ගඳ සුවඳාරි දිවට රස හෝ කායට ස්පර්ශෝ හැම වෙලා මනසට විදර්මනෝ හැම වෙලා යම්තා සිටිවිලි ධර්ම ගලාගෙන යනවා නම් මේ සිටිවිලි ධර්ම ඔක්කොම සමාගයේ සිත තුළ ඇති වෙන නාම ධර්ම වෙනා බාහිර අරමුණු කියලා තියෙන දෙයක් නෙවෙයි. දැන් තමන්ගේ ශරීරය අරගෙන තමන්ගේ පංචස්කන්ධය අරගෙන මේ මමය නැත්තම් මේ මගේ ආත්මය මේ මම ලක්ෂණය මම තරුණය මම මහතය මම කෙට්ටිය ඔය කොහොම විදිහට හිතන්න පුළුවන් ඒ සෑම එකක්ම තමන්ගේ සිටිවිලි පමණයි මගේ ආත්මය කියන එකක් සිටිවිල්ලක් පමණයි මම කියන එකක් සිටිවිල්ලක් පමණයි මගේ කියන එකක් සිටිල්ලක් පමණයි. මේවා සත්‍ය දේවල් නෙවෙයි. Tamange සිත තුළ පහළන සිටිල්ල පමණයි. මේ අවබෝධය මුළු විශ්වයටම පතරවා හැරියොත් ඕනෑම දෙයක් පිළිබඳ සිටිවිලි ඇති වී නැති වී යාමක් කර වෙන ලෝකයක් කියලා දෙයක් නෑ. Tamange సంతානය අනුබලනොත්. අපි හිතමු මායя ගැන හිතුවයි කියලා. මායя ගැන හිතනවා මා භාවනා කරන අයට අනිවාර්යයෙන්ම මාරු උදුර වෙනවා භාවනාව මොකක්ද දිනු කරගන්න පුළුවන් කෙනෙකුට විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරලා නිවන යන්න පුළුවන් කෙනෙකුට මාරු උදුර වීම ස්වභාවික ධර්මතාවය. එතකොට අපි ඒකට මේ මායя මායя කියලා හිතනවා නම් තමන්ගේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවීමක් කර වෙන මායෙක් එතන නැහැ. මායя ඉන්න මාර්ග විපත්‍ය නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. අර බාහිර රූපාරමුණු තිබුණට තමන්ගේ නාම ධර්ම හැර බාහිර රූප අරමුණු නැහැ කියවනේ. බාහිර ශබ්ද අරමුණු තිබුණට තමන්ගේ නාම ධර්ම හැර බාහිර ශබ්ද අරමුණු නැහැ කියලා අපි කියවනේ. කියන්නේ තමන්ගේ ලෝකයන් උබලන්න තමන්ගේ සිතිවිලි පමණයි. අරමුණු ලෝකේ තියෙන එක වෙනම දෙයක්. අතීතයේ තිබුණා. ඒක වෙනම දෙයක්. Tamange සිතිවිලි තියෙන පැවතීම පමණයි මෙතන තියෙන්නේ. අනාගතේ පවතිනවා. අනාගතේ එනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒ පිළිබඳ පහළ වෙන සිතිවිලි පමණයි මෙතන තියෙන්නේ. දැන් මානය ඉන්නවා. මාර්ධිය පුත්‍ර නැතුවනේ. ඒක අපි හිතමු ශරීරයට ඇවිල්ලා පීඩා කරලා මොලේ මේක කළා සිතිවිලි දාලා දුක් දාලා දානවා කියන්නේ. මෙහිදී ඇති වෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම. දැන් අපි හිතමු අමනුෂ්‍යෙක් ඇවිල්ලා තමන් භවනා කරන අයට අමනුෂ්‍යෝදරු වෙනවා, කරදර කරනවා කියලා. අපිට මේ අමනුෂ්‍ය කරදර කරා මේ අමනුෂ්‍ය කරදර කළා කියලා හිතන එක තමන්ගේ සංඥා ස්කන්ධයක්. ඒ කරදර කරනකොට යම් කිසි දුක් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව විඥාන ස්කන්ධයේ පහළවීමක් තුළින් පහළ වෙනවා විඥාන ස්කන්ධයේ ඇතිවීමක් තියෙනවා එතන ඇතිවීමක් තියෙනවා ඇති ඇති නැති නැති යම වේදනා ස්කන්ධයේ ඇති ඇති නැති නැති යම තියෙනවා තමන්ගේ සිතේ ඇති ඇති නැති නැති යක් යනවා එතකොට ඒ බොහෝත කරදරයට බඳුන්ව ශරීර කොටස රූප කොටස යම් යම් පීඩාවට බඳුන්ව රූප කොටස රූප කොටස ඇති ඇති නැති නැති යමක් තියෙනවා මෙතන බාහිර භූතයක් නෑ තමන්ගේම පංචස්කන්ධ ස්කන්ධ ලෝකයක් තියෙනවා. මේක තේරුම් ගන්න බලන්න. බාහිර මායයක් නැහැ තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් මෙතන තියෙන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ ගැන හිතනවා කියලා හිතමුකෝ. බාහිර බුද්ධයක් බුදු හාමුදුරුවෝ කෙනෙක් නැහැ තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ගැන හිතනවා බුදුගණ ගැන සිහි කරනවා. ඒක බුදුහාමුදුරුවෝ ගැන ಗುಣ නැහැ කියන කෙනෙක් නෙවෙයි මම කියන්නේ. මෙතෙන්දී තමන්ගේ සිත තුළ නාම ධර්ම ඇති වී නැති වී යාමක් කර මෙතන සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් සිදුවන වෙන දෙයක් නෑ. මුළු ලෝකයේ මොන දෙයක් ගැන හිතුවත් හොඳක් හරි නරකක් හරි මොකක් ගැන හිතුවත් තමන්ගේ සිතේදී ඇතිවීමක් නැතිවීමක් පමණයි. හතුරෙක් ගැන හිතුවත් සිතේදී ඇතිවීමක්, මිතුරෙක් ගැන හිතුවත් සිතේදී ඇති නැතිවීම වෙන මොකක් නැහැ. මේ සිතිවිලි ඇති නැති යාම හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන හරි අවබෝධය ඇති වුණොත් බාහිර ලෝකයේ තියෙන අරමුණු අපි උපාදාන කරන්න කියන්නේ මොකද අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දකිනවා ඉතාම ලස්සන රූපයක් කියලා හිතමු අපිට රාගය ඇති වෙනවා ආශාව ඇති වෙනවා ආදරය ඇති වෙනවා කියලා හිතමු පහසෙන් තේරුම් ගන්න පුළුවන් එහෙම එකක් ගන්නවා අපි හිතන්නේ මේ රූපය අල්ලාගත්තයි කියලා රූපයට ආශා කළායි කියලා රූපයට බැඳුනායි කියලා අපි හිතන්නේ දන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ මේ අල්ලගත්තේ කියන්නේ. දැන් මෙතෙන්දී රූපය අල්ලගත්තා කියලා අපි හිතනවා සාමාන්‍ය ලෝක සත්‍ය. ඇද රූපය වෙනවා, චක් විඥානය ඇති වෙනවා, රූප සංඥාව ඇති වෙනවා, ලක්ෂණයි ලක්ෂණයි කියලා සංඥාව අපි ගමු. සුඛ වේදනාවක් ඇති වෙනවා. දැන් සුඛ වේදනාව ආවට පස්සේ මේක සුඛ වේදනාව, සුඛ වේදනාවක් කියන සංඥාවක් ඇති වෙනවා. දැන් මේ හැම එකක්ම ආශා කරනවා. එතකොට අර සුඛ වේදනාවට ආශා කරන නිසා සුඛ වේදනාව ගෙන දුන්න සංඥාව නිසා සුඛ වේදනාව ගෙන ඒ සංඥාවටත් ආශා කරනවා. සංඥාව ගෙන දුන්නේ විඥාණය පහළ වෙච්ච නිසානේ විඥාණයටත් ඒක තුළින්ම ආන්නේ ආසාවක් ජනිත වෙනවා. දැන් විඥාණයටත් ආශා කරලා සංඥාවටත් ආශා කරලා වේදනාවටත් ආශා කරලා ඊළඟට සුඛ වේදනාව තුළින් ආශාවක් ජනිත වුණානේ මේ ආශාව නැවත නැවත ඇති කරගන්න ඒ ආශාවටත් ආශා කිරීමක් ඇති වෙනවා. මෙතන තමන්ගේම හිත තුළ ක්‍රියාත්මක වන නාම ධර්මයන්ගේ ඇති වී නැති වී යාමක් හැර වෙන කිසිවක් සත්‍ය වශයෙන් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ බාහිර රූප අපි අල්ලගෙන දඟලනවා කියලා. බාහිර රූප උපාදාන කරනවා කිය. සත්‍ය වශයෙන් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ පංචස්කන්ධ ලෝකේ මල්ලාගෙන දැඟලීමක් මෙතන සිදුවන්නේ. මේක හරියට භාවනා විදර්ශනා භාවනා කිරීම තුළින් තේරෙනවා නම් අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂලා තේරෙනවා නම් භාවනා කරන විටත් මේ පංචස්කන්ධ ධර්මය ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යනවා. භාවනාවට ගනු ලබන අරමුණු තමන්ගේම පංචස්කන්ධ ධර්මයි. ඒක හොඳට තේරුම් ගන්න. දැන් බුදුගුණ අරගෙන භාවනා කරනවා කියමු. බුදු ගුණත් තමන්ගේම පංචස්කන්ධ ධර්ම වෙන එකක් නෙවෙයි. මෛත්‍රී කරනවා ඒකත් තමන්ගේම පංචස්කන්ධ ධර්ම වෙන දෙයක් නෙවෙයි. නැත්තම් අපි හිතමු ධාතු මනසිකාරයේ හරි වෙන මොකක් හරි ඔය උපකාරී ආපෝ තේජෝ වායු ආදී වශයෙන් මෙනෙහි කරන අජ්ජත්තිකාරී බාහිර වශයෙන් මෙනෙහි කරනවා කියන එක. අජ්ජත්තික වශයෙන් මෙනෙහි කරනවා කියනකොට තමන්ගේම පංචස්කන්ධ බව පහසෙන් තේරෙනවා. බාහිර ඒවා අපි ඉතින් අජ්ජත්තිකම් වාපායකානුපස්සේ වේදි බහිද්ධා වාපායකානුපස්සේ වේදි කියලා දක්වා ඇති පරිදි අපි බාහිර ආයතන පංචස්කන්ධ ලෝකේ දකින්න ඒ විදිහට. එතකොට ඒකත් Tamange පංචස්කන්ධ ලෝකය. මේ හැම එකකින්ම මම අවධානය කළා පෙන්වන්න කරන්නට උත්සාහ ගත්තේ මෙන්න මේ කාරණාවයි. අපි මොකක් හිතුවත් මොන දෙයක් කළත් කොයි ආකාරයෙන් අපි හිතුවත් තමන්ගේ సంతානය තුළ නාම ධර්ම ඇති වේති නැති යාමක් හැර වෙන මොකක්වත් මෙතන නැහැ වෙන ලෝකයක් කියලා දෙයක් නෙවෙයි මේ නාම ධර්ම නැත්තටම නැති ගියා නම් ඒ පුද්ගලයාගේ సంతානය තුළ කිසිම ලෝකයක් නැහැ. මේ නාම ධර්ම ඇති ඇති නැති යාමෙන් හැර මෙතන වෙනමයක් වෙනම දෙයක් නැහැ කියලා දකින්නට බැරි නිසා මෙතන මම කියලා කෙනෙක් සිටිනවා කියන වැරදි දෘෂ්ටියේ පිළිදෙනවා. මේක මගේ කියන ආත්ම දෘෂ්ටිය බැස ඇත කරගන්නවා. නැත්තම් මේක මගේ ආත්මය කියන දෘෂ්ටි සංකල්පනාවක එල්දෙනවා. ඉතින් ওই ආකාරයෙන් විවිධ විවිධ විදිහට ආත්මීය සංඥාව තමාගේ සිත තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වය හරියටම තේරුම් ගත්තොත් Tamanටම තේරෙනවා මෙතන ආත්මය කියලා ගන්නෙ මොකද්ද ආත්මය කියලා ගන්නට තියෙන්නේ මොකද්ද ආත්මය කියලා අපි ගත්තනම් ඒක සිතිවිල්ලක් පමණයි Tamanගේම ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් ඇතිවීමක් පමණයි මේවට ආශා කළා නම් ඒකත් Tamange පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. ඒවා උපාදාන කළා නම් තණ්හාවෙන් හරි දිච්චයෙන් හරි මානෙන් හරි චන්දරාගෙන් හරි මොකකින් හරි උපාදාන කළා නම් ඒ සෑම එකම තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති. තමන්ගේ කියන්නේ සම්මුති වශයෙන්. එතකොට මේක හරියටම තේරෙනකොට හුදු ස්කන්ධ ධර්ම පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යනවා. දැන් රූපස්කන්ධය කියන්නේ නාමස්කන්ධයක් බව Tamanට තේරෙනවා. නාම ධර්ම ඇති ඇති නැති නැති යනවා. දැන් තියෙන නාම ධර්ම දැන් නැහැ. ඊළඟ මොහොත වෙනකොට නැහැ. වෙන නාම ධර්ම තියෙනවා. ඊළඟ ශ්‍රණියේ තියෙන නාම ධර්ම තුන්වෙනි ශ්‍රණිය වෙනකොට නැහැ. දෙවෙනි ශ්‍රණියේ තිබුණු නාම ධර්ම වෙනත් ඒවා තියෙනවා. තුන්වෙනි ශ්‍රණියේ තිබුණු නාම ධර්ම හතරවෙනි ශ්‍රණිය වෙනකොට නැහැ. අලුත් නාම ධර්ම තියෙන. අර කලින් කලින් තිබුණු නාම ධර්ම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. අතීතයේ ශ්‍රණයකින් වර්තමානයට එළඹෙනවා වර්තමානයේ ශ්‍රණයකින් අතීතයට දිව යනවා. කියන්නේ අතීතයේ තිබුණ නාම ධර්ම දැන් රූප අපි නාමවලට දාගෙන තියෙන අතීතයේ තිබුණ නාම ධර්ම දැන් ශ්‍රණයකට පෙර අවස්ථාව අතීතේ. දැන් මේ ශ්‍රණය වෙනකොටම ඒ අතීතයේ තිබුණ නාම ධර්ම ඔක්කොම නැති වුණානේ. එතකොට දැන් මේ ශනේ වර්තමාන වෙනවා. ඊළඟ ශනේ වෙනකොටම මේ වර්තමාන ශනේ තියෙන නාම ධර්ම අතීතයට දිව ගිහිල්ලා ඉවරයි. අනාගතය කියලා අපි කියන්නේ එක ශනේකට සීමා වූ කාලයකට. ඒ සීමාව එනකොටම ඒක අතීතයට දිව ගිහිල්ලා. මෙන්න මේ ක්‍රියාදාමය සත්‍ය වශයෙන්ම සිදුවන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් එහෙම මේ නාම ධර්මයන්ගේ කාල සීමාව එක ශ්‍රණයකට සීමා වෙන. ශ්‍රණය කියන්නේ අප්‍රේකින් ලක්ෂයකින් දසලක්ෂයකින් එකක්වත් ධම්මන සුදු කාලයක්. එතකොට ඒත් එවැනි සුළු කාලයකට පමණක් සීමා වී ඇති නැති වී යන මේ නාම ධර්ම තමයි අල්ලන්නේ මම මගේ කියලා. මේ නාම ධර්ම කරේ තමයි ඇලෙන්නේ ආශා කරන්නේ. Tamangeම නාම ධර්ම. ඒවට ආශා කළත් ඇති වෙන පැවතිලා නැති වෙලා යනවා. ඒවට ගැටුණත් ඇතිලා පැවතිලා නැති වෙලා යනවා. ආශාව ගැටෙන්නේ නැතුව මදහස් සිටින් හිතුව හිතවත් ඒවත් ඇති වෙන නැති වෙනවා. මේව මම මගේ කියලා හිතුවත් ඇති ඇති නැති යන තියෙන මේව මගේ නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි. මේව හොඳ සංස්කාර ධම්ම ඇති ඇති නැති නැති වෙනවා කිව්ව ඒත් ඇති ඇති නැති නැති යනවා. අපි කොයි විදිහට හිතුවත් මේ ස්වභාව ධර්ම මාත්‍ර ස්වභාව වශයෙන්ම ස්වභාවික වශයෙන්ම ඇතිවීමින් නැතිවීමින් යාමක් මෙතන තියෙනවා. මේ විදිහට හරියට තේරෙනවා නම් Tamanට බලන්න පුළුවන් මුළු ලෝකයේම මේ අදහස පතුරවලා Tamanගේ ශරීරයයි සිතයි නැත්තම් පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වය මේකයි බාහිර ලෝකයේ සියලුම සත්‍යංගේ පංචස්කන්ධයේ නියම தත්ත්වය මේකයි. දේවියන්ගේ බ්‍රාහ්මයන්ගේ මාරයන්ගේ අමනුෂ්‍යයන්ගේ අන්තා සත්ව සිටිනවන ඔක්කොගේ නියම තත්ත්වය ඔකයි. මේක හරියට දැන් පේනවනම් දකිනවනම් මේ ශනේ තියෙන නාම රූප ඊළඟ ශනේ වෙනකොට නැහැ. ඊළඟ ශනේ තිබුණු නාම රූප ඊළඟ ශනේ වෙනකොට නැති යනවා. මේ මුළු ලෝකයේම ආයු කාලයේ ශනේකට සීමා වෙනවා. මේ ශ්‍රණයේ පමණයි පවතින. එක ශ්‍රණයක චිත්තක්ෂණයක පමණ සුළු කාලයක තියෙන නාම රූප ධර්ම ඒකෙන් නොදක්කම ඒ අනිත්‍යතාවයෙන් නොදක්කම ඒ නිරුද්ධ භාවයෙන් නොදක්කම ඒ අවිද්‍යාව තිබෙන නිසා තමයි මෙලෙසින් උපාදාන කරන්නේ. මෙලෙසින් මම මගේ කියලා ගන්න මේ විදිහට සංසාරේ පුරා ඉදදීකදී මෙරි මෙරි ආවේ මේ නිසා. මේක පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍යයක්. එතකොට Tamanට Tamanගේ ඇඟ දිහා බැලුවොත් එහෙනම් නිරන්තරයෙන්ම මේ නැති ඇති නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. ඒ ඇති වී තියෙන තියෙන තියෙන ආකාරයෙන් දකින්න එක හිතක්. වෙන දෙයක් නෙවෙයි. සිත ඇති වී තියෙන තියෙන තියෙන. බාහිර ලෝකයේ සියලුම සත්‍යයන්ගේ පණ ඇති හරි පණ නැති රූප තියෙනවනේ. ඒ රූප ඔක්කොගේම තු රූපේ මොකද්ද? වා වා ඇති ඇති නැති නැති යන. මේ මුළු විශ්වයේම සත්‍යයන්ගේ රූපස්කන්ධයේ තියෙන සත්‍යයන්ගේ රූපවල ස්වરૂපේ මේකයි කියලා හරියට දකිනවා නම් දැන් මේවා දකින සිටිවිලිත් ඇති ඇති නැති යන මුළු ලෝකේම තියෙන සියලුම සත්‍යංගේ සිටිවිලිත් මේ විදිහට ඇති ඇති නැති නැති යම කර වෙන දෙයක් මෙතන නැහැ කියලා දකිනවනම් ලෝකේ කිසි තැනක කිසිම සත්‍යයක් ගන්න. කිසිම ආත්මයක් ගන්න. එතකොට තමන් මේ ලෝකේ කිසිම සත්‍යයකට අයිතිකාරයක් නෑ දැකම සම්බන්ධකමක් ඇති කෙනෙක් වෙන්නට බෑ. ඒකට මෙතන මොකක්වත් නැහැ නාම ධර්ම ඇති ඇති නැති ගියා නැතුණාට පස්සේ මොකක්වත් නැහැ අනාත්මයි බාහිර ලෝකෙත් ඔක්කොම දේවල් ඒ විදිහට ඇති ඇති ගියා ඔක්කොම අනාත්මයි එතකොට මම තමන් අනුව කල්පනා මේ තමන්ට ලෝකේ කවරෙක් හරි කවර ආකාරයකින් හරි කියනවනම් මේ මගේ දුව මගේ පුතා මගේ භාර්යාව මගේ මිත්‍රයා කවර ආකාරයකින් හරි ඒගොල්ලෝ හඳුනා ගන්නවා නම් එහෙම සම්බන්ධතාවයක් බාහිර ලෝකයක් සමග නැහැ. බාහිර ලෝකයට තමන් කිසිම ආකාරයෙන් සම්බන්ධ වන්නේ නැහැ. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි වශයෙන්ම කියපු කාරණාවක් මම මේ කියන්නේ. මේක හරියට දැක්කොත් එන්න මුළු විශ්වයම සම්පූර්ණයෙන්ම හිස් භාවයට පත් වෙන්නේ කියනවා. තමන්ගේ සිතක් හිස් කියනවා. අරමුණු නැති වී යනවා සිත් නිසල වෙලා තනපත් වෙලා ශූන්‍යත්වයේ පවතින මේ ශූන්‍යත්වයේ පවා හුදු සංස්කාර ධර්මයක් හුදු සංස්කාර ධර්මයක් කියන්නේ ඒක මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි ඇතිවෙමින් පැවතීමෙන් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් වේගයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් නිසා ඒකීය ධර්මයක් වශයෙන් දිගටම පවත්න ධර්මතාවයක් වශයෙන් අපිට ඒක දැర్శණය වෙනවා ඒකයි එතන සිදුවන්නේ නමුත් එතන දැනීමක් පවතිනවා දැනීමට හමුවන අරමුණක් පවතිනවා මෙතන අරමුණක් සහ සිතක් කියලා දෙකක් තියෙනවා මේ අරමුණ සහ සිත කියන දෙක දෙකක් වශයෙන් මෙතෙන්දි දකින්නට ඕන දැන් දකිනකොට ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා ශූන්‍යතාවයේ සිතට අරමුණු වෙනදී ඒකයි එහි තියෙන අරමුණ එහිදී දැනීම පවතිනවා ඒකයි විඥානයේ පැවැත්ම නාමස්කන්ධයේ පැවැත්ම එතකොට නාමය ඒකට අරමුණු වෙනදී ඒ දැන් අරමුණු වන දේ කියලා වෙන දෙයක් අපි දැක්කනේ. ශූන්‍යතාවයක් දැක්කනේ. ඒකත් තමන්ගේම නාම ධර්මයක් පමණයි. අරමුණත් නාමයක් බවට පරිවර්තනය වෙනවා. නාමයේ ඇති වෙනවා නාමයේ පවතිනවා නාමයේ නැති වෙනවා. නැති වුණාට පස්සේ ගන්නට කිසිවක්ම ශේෂ වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අනාත්මයි ආත්මය කියලා ගන්නට අබමල් රේණුකවත් දෙයක් ලෝකේ ඉතරන්නේ. ඔන්න ඔය දර්ශනය හරියට දකිනකොට. දැන් මුළු විශ්වය පුරාම පැතිරී ගිය මේ දර්ශනය අවබෝධය තුළින් ආත්මයක් කියලා ගන්නට මුළු විශ්වයේ අබමල් රේණුවක දෙයක්වත් දර්ශනය වන්නේ තමන්ගේ ලෝකයක් සහිතව බාහිර හැම ලෝකයක් හැම විශ්වයම. එතකොට ආත්ම සංඥාව නැති වෙන අනාත්ම සංඥාව පිළිතනවා තමයි සිත තුළ. එවැනි කෙනෙකුට මමයේ මගේ කියන හැඟීමක් කවදාවත් ඇතිවන්නටත් බෑ. බාහිර ලෝකෙට සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. බාහිර ලෝකෙට සම්මා සම්බන්ධයක් වෙන්නේ නැහැ. සිතින් එහෙම සම්බන්ධෙන්නේ නැහැ. මත විතර සම්මුති වශයෙන් කතා භාගය ආහාර කරනකොට එහෙම සිදු වෙනවා. නමුත් අර සිතේ ක්‍රියාදාමයේ යෙදෙන්නේ නැහැ. මේ විදිහට හරියට තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයන්ගේ යථා ක්‍රියාදාමය අවබෝධ කරගන්නට බලන්නට ඕනේ ඒ අවබෝධයේ සම්මා දිට්ඨිය වෙනවා යහපත් දැකීම. ඇත්ත ඇතිවෙන දැකීමක් වෙනවා. මේක දකින්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පඤ්ඤෙන්දේ පඤ්ඤා බලවැනි ඉන්ද්‍රිය ප්‍රඥාව හා සම්ප්‍රයුක්ත ධම්මතාවයන් තුළින් වෙන කෙනෙකුට මේවා දකින්නට බැහැ. එතකොට මේක තරමත් ගැඹුරු දේශනාවක් විය හැකියි මේ දක්වා කියපු කරුණු රොකෙටි සාරාංශය මෙයාට කියන්නම් මේ ගැන හිතන්න හිතන්න මේ අය ලබන අවබෝධය තව තවත් තව තවත් ගැඹුරු වෙයි මේ අය දහසරයක් හිතුවා නම් ඒක අවබෝධ වුණා නම් 11 වෙනි සැරේට හිතලා දකිනකොට ඒ අවබෝධයට වැඩි අවබෝධයක් තමයි ලබන්නට පුළුවන් දහසරයක් නෙවෙයි 15 නෙවෙයි 20 සැරයක් නෙවෙයි මේක කොච්චර හිතුවත් ඒකෙන් එන අවබෝධය තව තවත් ගැඹුරුවෙන් ගැඹුරටම යන ආකාරය Tamanටම අත්දකින්නට පුළුවන්. මේ දක්වා කියන දෙකේ ධම්ම කරුණ වල සාරාංශය කිව්වහම මෙයාට මේ කරුණ මතක තබා ගන්නට පුළුවන්. දේවි අපි නිවන් යන්නට නම් අනාත්ම ලක්ෂණය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි භාවනාවෙන් අත්දැකිය යුතුයි. ඒ භාවනාවෙන් අත්දැකීමට නම් සමාගයේම සිත තුළ මේ අනාත්මය කියන හැඟීම පිළිබඳ අනාත්මය කියන හැඟීම පැහැදිලිවම සමාගයේම සිත තුළ ඇති වී තිබීම අවශ්‍යයි. ඒ ඇතිවීම ඇතිවීමට නම් ඒ පිළිබඳ ධර්ම කරුණු කේවල අහලා සාකච්ඡා කරලා අවබෝධයක් ලබා ගැනීම කියන උපකාර වෙනවා. එතකොට මේ අනාත්ම සංඥා ඇති කර ගැනීමට ඔය විදිහට අධීර තුනක් තියෙනවා. අහලා කියවලා සාකච්ඡාදිය කරලා අවබෝධයක් ඇති කරගන්නවා ඒ අවබෝධය සමාගයේම දැනුමක් බවට පරිවර්තනය කරගන්නවා ඒ දැනීම භාවනාව තුළින් අත්දකිනවා එතකොට එනවන් දැකින් මේ භාවනාව තුළින් මේ දැනීම අත්දැකිය හැකි එක් ආකාරයක් තමයි අපි ප්‍රකාශ කළේ පංචස්කන්ධ ලෝකේ අනාත්ම ස්වરૂපේ මේ මේ දේශනාව අපි ඉදිරිපත් කළේ පංචස්කන්ධ ලෝකේ මේකයි කියලා පැහැදිලි වශයෙන් දන්නා දන්නවා කියන හැඟීමේ පිහිටලා එතකොට මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ මේ කොටස් පහ නිරන්තරයෙන් ඇති වෙති නැති නැති යමක් හැර වෙන දෙයක් මේ ලෝකේ කිසිම තැනක නැහැ කියන එකයි මේ පෙන්වන්න කරන්නට අපි උත්සාහ ගත්තේ. එතකොට අපි ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම ඇති නැති ඇතිමින් නැති යමක් භාවනා කරනවා කියන්නේ ඒ ඒ වගේම පංචස්කන්ධය ඇතිමින් නැති යමක් නැත්නම් ඕනෑම කුසලයක් ඕනෑම ධර්ම කුසලයක් ඕනෑම දෙයක් කරනකොට ඇතිවන්නේ ওই කියන ධර්මතාව පහේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාමයි. ඒ හැර වෙන දෙයක් නෑ. අපි රූප බලනවා, ශබ්ද බලනවා, ගඳ ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, කායද දැන ස්පර්ශ මනසින් විවිධ අරමුණු හඳුනන ගැන නොඑක ආකාර සිතිවිලි ඇති කර ගන්නවා. අපි සමහරට උපාදාන කරන ඇත පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායද දැන ස්පර්ශ මනසට දැනෙන විවිධ අරමුණු අපි සිතින් අල්ලගෙන උපාදාන කරන ආශා කරන බැඳගෙන කටයුතු කරනවා. මේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් තමන්ගේ ඇතිවෙමින් නැතිවීමින් යාමක් කර වෙන දෙයක් නොවේ කියන කරුණ අවබෝධ කරගත යුතුයි. එතකොට මේ අවබෝධ වෙනකොට තමන්ගේ රූපස්කන්ධයත් නාම ධර්මයක් බවට පත්තන ආකාරයේ පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ අත්දකින්නට ඕන. එහෙම අත්දැක්වාට පස්සේ තමන්ටම තේරෙනවා මේ නාම ධර්මයේ තියෙමින් නැතිවීමින් යාමක් කර වෙන දෙයක් මොකක්වත් මෙතන නැහැ කියලා. එහෙම හිතනකොට Tamanට පතුරව පතුරව බලන්න පුළුවන් Taman විරාග සිතක් ආශාවක් ඇති වෙන මොකද කියලා. නැත්තම් තරහවක් ද්වේෂයක් ප්‍රීතිමක් වෛරයක් වගේ දෙයක් ඇති වෙන මොකද්ද සිදුවන්නේ. නැත්තම් Tamanට කරදර කරන කෙනෙක් අපිට කෙනෙක් කියලා ගන්නවා බන්නවා පීඩා කරනවා එතකොට මොනවද සිදුවන්නේ. නැත්තම් අපිට මාරු වදුරක් කියලා කටයුතු එතකොට මොකද්ද සිදුවන්නේ. නැත්තම් අපි අර දෙවිව අර බක්මම ආදී වශයෙන් සිදුවන එතකොට මොනවද සිදුවන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය ආදී වශයෙන් එතකොට මොනවද සිදුවන්නේ. මේ කුලී අවස්ථාවේදී සමාජයේ సంతාණය තුළ මේ නාම ධර්ම ඇතිවෙමින් නැති නියම කර වෙන දෙයක් නෙවෙයි නැහැ මෙතන කියන අවබෝධය ඇති කර ගන්න කියන එකයි ඊළඟට අපි කියන්නේ. එහෙම කරනකොට තමන්ට මේ අවබෝධය මුළු විශ්වයටම පතුරවා හරින්නට පුළුවන් මේ අවබෝධය තමන්ට පමණක් සීමා කරන්නේ නැතුව. එහෙම ඇති වෙනකොට තමන්ගේ රූපේ දේශ නැවත බලනවා බලනකොට රූපස්කන්ධේ නිරන්තරයෙන්ම ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය දිදි දිදි යන ආකාරය දකින්නත් පුළුවන් මේව දකින්නකොට තමන්ගේ වගේමයි බාහිර ලෝකේ රූප මපණ ඇති පන්නේ නැති ඔක්කොගේ ඒ වගේම තමන්ගේ සිත ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්න පුළුවන් තමන්ගේ වගේමයි බාහිර ලෝකේ ඔක්කොම සත්‍යයි ඇති ඇති නැති නැති යන මේ ලෝක සත්‍යෝ මේව මොකක්වත් දන්නේ නැතිකම නිසා මෝඩකමින් අවිද්‍යාවෙන් බර වෙලා මේ මමය මගේ මගේ ආත්මයක් කියලා හිතාගෙන උපාදාන කරගෙන ආශාවෙන් බැඳිලා නැත්නම් ද්වේෂයෙන් ගැටිලා නොයේ දේවල් කුසල කර කර කුසල කර කර සංසාරයේ දිග්ගස දිග්ගස යනවා මේ ඔක්කොම සිදුවලා තියෙන්නේ සිදුවන්නේ අර තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම කර හන්දයක් නෙවෙයි කියන අවබෝධය හරියට පිටතර මේ නාම ධර්ම සිතින් අතහරින්නට නොහැකි වෙච්ච නිසා එතකොට මේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම සිතින් අත්හරින්න නොහැකි වෙච්ච නිසා මේවා උපාදාන කරන එක් ආකාරයෙන් කටයුතු කරගෙන මේක කියන්නේ සංසාරයේ දෙග්ගැස්. මේක හරියට අපි තේරුම් ගත්තාට පස්සේ Tamange මෝඩකම Tamanට තේරෙනවා. මෙතෙක් කල මම මේ මෝඩකම හේතුව මේ විදිහට කරා. මේ මෝඩකමත් Tamangeම සිතවිලි ධර්මයක් පමණයි වෙන දෙයක් නෙවෙයි. මේක දකින්නේ ප්‍රඥාවකින්. ඒකත් Tamangeම සිතවිලි ධර්මයක් පමණයි වෙන දෙයක් නෙවෙයි. එතකොට මේ සිතවිලි ඇති නැතිවීමක් හර ලෝකයේ කියලා දෙයක් නැහැ. ඔන්න ඕක අවබෝධ කරගන්න. Tamange සිත තුළ සිතවිලි ධර්ම ඇති නැතිවීමක් හැර ලෝකය කියලා මොකක්වත් නැහැ. මේක මේ මතු පිටින් කියන කතාවක් නෙවෙයි ගැඹුරින් අවබෝධයකින් දැකිය යුතු කතාවක්. ඒක නිසා ඒක හරියට දකිනකොට Tamanට තේන මේක කිසිම අගයක් වටිනාකමක් හරයක් මොකක්වත් නැහැ. අපි මේවා උපාදාන කළාට අගේ වට වටිනා දේවල් කියලා හිතුවට නොඑක ආකාරයෙන් ග්‍රහණය කළාට මේවා කිසිවක් නැහැ. බුදු සිත්විලි ධර්ම ඇතිලා නැතිලා යනවා. දැන් ආපු කුළඟ දැන් ගහගෙන ගියා වගේ අනිත් පැත්තට. මොකක්වත් දෙරෙන්නේ නැතේ සිතිවිලි ඇති වුණා, පැවතුණා නැති වුණා, නිරුද්ධ වියන. මුළු විශ්වයේම සත්‍යංගේ මේ தත්ත්වය නියම වෙනකොට මුළු විශ්වයම සීසී ශූන්‍යත්වයකට පත්වනවා. ඒ ශූන්‍යත්වයට පත්වනකොට චතුකෝටික ශූන්‍යතාවය වශයෙන් දක්වපු කාරණාව බුදුහාමුදුර දැක්වුවා. ඒක කරුණු හතර අපි සම්පින්නය කරලා දෙන්නවා. තමන් මේ තමන් මේ විශ්වයේ කිසිම සත්‍යයකට අයිති දෙයක් නෙවෙයි. නෑදෑකමකින් සම්බන්ධකමකින් මොකකින්වත් අයිති වෙන්න තැකේ කමන්නේ. තමන්ට බාහිර ලෝකයේ කිසිම දෙයක් කිසිම දෙයක් අයිතිය සම්බන්ධතාවයක් මොකක්වත් නැහැ. කොහොම භාවයටපත් කියන්නේ. එන්න මේ හිස් භාවයටපත් වුණාට පස්සේ විශ්වශූන්‍යතාවයක් නිශ්චයම දක්නා වූ හිස් භාවයක් මේ හිස් භාවයේ තියෙනවා හිස් භාවයේ දැනීමක් තියෙනවා. මෙතන නාම රූප ගැන එතන නාමයක් සහ නාමයේ අරමුණු අරමුණක් දෙකක් තියෙනවා. මේ අරමුණ සහ අරමුණ දක්නා සිට දෙක අවබෝධ කරගෙන ඒ දෙක වෙන වශයෙන් දකින්නකොට Tamanට තීරේ හිස් භාවය කියන්නේ සුදු නාම ධර්මයක් පමණයි කියලා. නාම ධර්ම ඇති වුණා පැවතුණා නැති වුණා ඊළඟට ඇති වුණා පැවතුණා නැති වුණා නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාට පස්සේ මේකේ මොනවද ශේෂවන්නේ ඔක්කොම නිලන. ලෝකෙම නිවිලා ගිහිල්ලා මුළු ඇඟම සීතල වෙලා සාන්ත වෙලා තැම්පත් වෙලා ආවේ. ඒ නිසාට ඒ අවස්ථාවේදී කරන්න තියෙන දෙයක් නෑ ඒ ශෝන්සි චිත් සීතල වීගිය නිවී ගිය නිසල තත්ත්වයේ සිටීම පමණයි ඒකට අපි කියනවා නිවනය කියලා. මේ විදිහට නිවන අත්දකින්නට පුළුවන් මේ විදිහට කටයුතු කිරීම තුළින් එසේම කරගන්නට පුළුවන් වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද ආශිර්වාද කරලයි මෙම දේශනාව දැන් නිම කරන්නේ. අපි දෙවියන් පින්දම ආකාශත්තාජ කියන පාඨයකම ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගාමහින්දිකා පුඤ්ඤන්තං නමෝදිකා චරණකම් ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගාමහින්දිකා පුඤ්ඤන්තං නමෝදිකා චරණකම් දේශනන්න ආකාශට්ටාලි බුම්මස්සා දේවානංගා මහින්දිකා යම් දක්වන්තු මම පංචාස්නික නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ භව සමාගමෝ සප සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යය ධම්මේ පුඤ්ඤං ආශවත්‍ය වන්නෝතු සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කෘත සත්‍යපේ බණින් මේ ඇතත් නිවනිසන් සීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පුතායනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේ වෙච්චරතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිජ්ජතු සෝපත්තේ වනිවසලදී පරිණත 11 20 වෙනස් වෙනවා. ඔන්න ඉතාලෙන් හිටියේ. නැත්තම් දැන් මොනවාරි අහනවනම්